තව තියෙනවද ප්‍රශ්න? බුද්ධික මහත්තයා හා නෑ තියෙන තියෙන ස්වාමීන් වහන්සේ සමාවෙන් මට කියන්න බැරුණා. අවසරයි ස්වාමීන් වහන්සේ අපේ ගෙදර අම්මා තාත්තා අක්කා මම අතර කිසිම සමගියක් නැහැ. කතා බහ කරන්නේත් නැති තරමට. තරම්. එකිනෙකාට පේන්න බෑ. අක්කා හරිම අකීකරුයි. නිතරම මුණ එල්ලාගෙන වෛරයෙන් ඉන්නේ. රැයට ටීවී බලනවා. අපි හරියට නිදාගන්නෙත් නැහැ. කොහොමද හම්බුනේ අපි සතුටින් ඉන්න කරන්න ඕනේ දේ. සතුටින් ඉඳදී කරන්න ඕනේ අනිත් එක්කෙනා මොනවද කරන්න කියන එක ගැන චෝදනා කරමින් ඉන්නේ නැතුව තමන්ගේ මනස සතුටින් තියාගන්න අර අපි කිව්වේ සාමිස සතුට සහ නිර්ාමිස සතුට කියලා දෙකක් තියෙනවා. අපි හැමතිස්සෙම පුරුදු වෙලා තියෙන්නේ බාහිර ලෝකයේ මත අනිත් කෙනා කරන දේ මත එයා හොස්ස එල්ලගෙන දින්නේ, එයා hina වෙලා දින්නේ, එයා hina වෙලා ඉන්නවා නම් මටත් සතුටුයි, එයා හොස්ස එල්ලගෙන ඉන්නවා නම් මටත් තරහයි. අන්න එහෙම නිකන් බාහිර ලෝකයේ මත අපි ජීවත් වෙන නිකන් පරපෝෂිත වෙන්න තමයි අපි හැමතිස්සෙම ඇබ්බැහි වෙලා තියෙන්නේ. එතකොට ඒ අබ්බැහිය මත බොහෝ කොට අපේ මනසේ ක්ලේශයන්මයි මතුවෙන්නේ. එතකොට Taman සතුටින් ඉන්න ඕන ඒ සඳහා Tamanගේ මනස ලෝකෙට ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද කියලායි බලන්න ඕනේ. අනිත් කෙනා මොකද්ද කරන්න කියලා නෙමෙයි. එයා කරන එකට මගේ මනස ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද? ඒක ද්වේෂ සහගත නම් ඒක කලකිරීමෙන් යුක්ත නම් ඒක ගැටුම්කාරී නම් එතකොට තමනුයි ඒකෙන් පීඩා විඳින. ඉතින් ඒක තේරුම් අරගෙන තමන්ගේ මනසේ ද්වේෂය නොසතුට ඇතිවීම වෙනස් කරගන්න ඕනේ. ඒක වෙනස් කරගන්න බාහිර සාධකයක් Tamanට නැත්තම් ඒක මතම එල්බගෙන ඉන්නේ නැතුව අර අපි සිහිපත් කළා වගේ ආධ්‍යාත්මික වශයෙන් නැත්තම් निराமிස සතුටක් ඇති කරගන්න උත්සාහ ගන්න. निराமிස සතුට ඇති වෙන ක්‍රම තුනක් අපි සිහිපත් කළා. මතුවෙන දුර්ගුණය දුරු කිරීම. Tamange මනසේ ඒ අනිත් කෙනා හොස්සෙල්ලගෙන ඉන්නවා දකිනකොට එයාගේ වැරද්ද දකිනකොට Tamange මනසේ නොසතුට ඇති වෙන්නේ ඇයි? ඒ නොසතුට ඇති වෙන්නේ අනිත් එක්කෙනාගේ හොස්සෙල්ලිච්ච නිසාද ඒ හොස්සෙල්ලගෙන හිටපු එක ගැන මං හිතපු විදිහ. අන්න ඒක තේරුම් අරගෙන තමන් හිතන විදිහ වෙනස් කරගන්න. ඒ වෙනස් කරගත්තාම අර නොසතුට දුර වෙලා ගියන් පස්සේ තමන්ට ලොකු සහනයක් සතුටක් දැනෙන්න ගන්න. අන්න ඒ निराமிස සතුට තමන්ගේ මනසේ අවදි කරගන්නකොට අපට අනුන් දිහාත් කරුණා මෛත්‍රියෙන් බලන්න පුළුවන්. ඒ කරුණා මෛත්‍රියෙන් බලනකොට ඒගොල්ලන්ටත් මේ මනෝභාවයන් බෝ කරන්න පුළුවන් ටිකෙන් ටික. ඒගොල්ලොත් එහෙම හොස්ස ඉල්ලගෙන ඉන්නේ නැතුව නොසතුටින් ඉන්නේ නැතුව ඒගොල්ලොත් සතුටින් ඉන්න කියන ආශිර්වාදය කරන්න පුළුවන් සුබ ප්‍රාර්ථනාව කරන්න පුළුවන් අවංකව Tamante ගැන උනන්දු වෙන්න. දැන් ඒ ගැන උනන්දුවක් නෙමෙයි තියෙන අනිත් එකන හොස්ස ඉල්ලගෙන ඉන්නකොට තව ටිකක් එයාට රිද්දන්න හිතෙන මනෝභාවයක් තමයි Tamange මනසේ එන්නේ. ඉතින් ඕක එක්කෙනෙක් තුල මතුවෙච්ච ගමන් අනිත් එක්කෙනාට බෝ වෙනවා අනිත් එක්කෙනාට බෝ වෙනවා දැන් ඒක ටිකෙන් ටික වර්ධනය වුණාම දැන් ඒක තහවුරු වෙලා තියෙනවා ඉතින් ඕකෙන් ගොඩ එන්න නම් එක්කෙනෙක් හරි මේක පටන් ගන්න ඕන තමන්ගේ මනස ටික ටික ආවේග සමනය කරගෙන මනස සැහැල්ලු කරගන්න ඒකට අක්කගේ අම්මගේ තාත්තගේ සහෝදරයාගේ සහෝදරියගේ සහයෝගය නැත්තම් තමන් ඇතුළතින් ඒක වෙනස් කරගන්න එහෙම සහයෝගයක් තිබ්බයි කියලා ඒක සාර්ථක දෙයක් වෙන්නේ නැහැ අපි කොහොමද යුත්තේ තමන්ගේ ආධ්‍යාත්මය දිහා බලලා තමන් වෙනස් වෙන තැනටයි. ඉතින් දැන් තමන්ට ඒ බාහිර සහයෝගයක් නැති නිසා කොහොමත් ඒ බාහිරින් එක කරන්න බැරි බව තේරෙන නිසා දැන්වත් තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ මනෝභාවයන් ටිකක් වෙනස් කරගන්න උත්සාහ කරන්න. එතකොට ඒක ඒක කරන්න කාගෙන්වත් අහගෙන මොකද්ද කරන්න කියලා බෑ. ඉස්සල්ලා හොයන්න ඕන තමන් නොසතුටින් ඉන්නේ ඇයි? ඒ නොසතුටින් ඉන්න හේතු මොනවද? මොන මනෝභාවයන් නිසාද? ඒ මනෝභාවයන් ගොඩනැගෙන්නේ කවර හේතුප්‍රත්‍ය නිසා? ඒවා වෙනස් කරන්න මොකද්ද කරන්න ඕන? අන්න ඒ විදිහට ටිකෙන් ටික විමස විමස ඒ දුර්වලකම් මනසින් අයින් කරගන්න. ඉතින් එහෙම මේ ඒ ප්‍රශ්නේ අහපු කෙනා හරි අඩුතරමින් ඒක පටන් ගන්න. එතකොට නිවසේ ලොකු වෙනසක් අඩුතරමින් මාස කීපයක් වසර කීපයක් යනකොට හරි ඇති කරගන්න පුළුවන්.